දැන් මේ කර්මස්ත්‍යයන් වඩන ඒ අතරතුර නොඑක ආගල් රාගහිත්, ද්වේෂහිත්, මොහහිත් මේවා නොඑක් නොඑක් අවස්ථාවල පහළ වෙනවා. ඉතින් ඒ නිසා මොකද කරන්නේ? ඉතින් ඒ වගේ අවස්ථාවක ගත යුතු පියවර මොකද්ද කියලා අහනවා. විවිධ ශබ්ද ඇහෙනවා, තරහ එනවා, ආසාවල් ඇති වෙනවා මේ වගේ දේවල්. ඉතින් ඒතකොට මොකද කරන්නේ කියලා. මෙනි කාරණා දෙකක්. එකක් තමයි මේ අපි මෙත්තා සහගත හිතක් වැඩුවාම අපිට ඇති වෙනවා කෙනෙකුට අවඩක් අසාධාරණයක් නොකරන මානසිකත්වයක්. මෙතිතක් වැඩනහම ඇති වෙන ලක්ෂණය ඕක. ඒතර යම්කිසි ඇලීමක් අපිට ඇති වුණා කිව්වහම බලන්න ඕනේ ඇලීම. කොතෙක් දුරට සාධාරණද? ඇලීමේ ආදීනව මෙනෙහි කළා පුරුදු වෙන්න ඕනේ. ඒ ඇලීමට මං හෝ තව කෙනෙක් හෝ ඇදලා දමනවා නම් ඒ ඇලීම වර්ධනය කරනවා නම් ඔවුන් සසරේ අනාථ වෙනවා නේද කියලා දකින්න පුරුදු වෙනා පහු වෙනකොට. ඒතකොට තමා නිසා යම්කිසි ලෝකයේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශයන්ගේ ඇලෙන විදිහට යමක් කරනවා නම් ඒ ඇලෙන දේවල් අපරාධයන් එක දකින්න දවසක් එනවා. ඒවෙන් වෙන් වෙන්න ඕන කෙනෙක් ඇලවන් ඇලෙන්න තත්ත්වයටපත් කරන්න හොඳ නැහැ. කෙනෙක් ගැටෙන තත්ත්වයටපත් කරන්න හොඳ නැහැ. හිත රිදෙන දෙයක්වත් කරවන්න හොඳ නැහැ. අන්නේ ඇලෙන ගැටෙන තත්ත්වයන්ටපත් කරන්න මුලා කරන්න හොඳ නැහැ කියලා. Tamanටම තීරණ අවස්ථාවක් එනවා. ඒක මෙත් හිත වැඩිීමේ ස්වභාවය. මෙත වැඩුණාමයි ඒක වෙන්නේ. ඉතින් ඒ අවස්ථාව තුලදී ඒක වඩන්න බලාපොරොත්තු වෙන්න ඕනේ. සමහර වෙලාවට ඒ වැඩිීමේදී ඒක අභිබවා මේ ඇලීමක් ගැටීමක් එනවනම් අපි කර්මස්ථානයේ ටිකක් වෙලාට ඒ මෙත් කර්මස්ථානේ නවත්තලා තියලා ඇලීමේ ආදීනව ගැටීමේ ආදීනව නොඑක ආකාරයෙන් සිහි කරන්න පුරුදු වෙන්න ඕනේ. ඒකේ වෙන්වීමේ ආනිසංස සිහි කරන්න පුරුදු වෙන්න ඕනේ. ඉන් ප්‍රගුණ කරගෙන යනකොට ඇලෙන එක ගැටෙන එක මුලාවටපත් වෙන එක මහා භයානකයි කියලා Tamanට තේරෙනවා. තමා නිසා ලෝකයටත් මහා භයානක දෙයක් වෙනව නේද කියලා තේරෙනවා. එතකොට ඒක භයානක බව ආදීනේ බලවත්ව දකිනවා. ආසාවට වැඩිය නැත්නම් ඒකේ තියෙන ඇලීමට වඩා ගැටීම භයානකයි කියලා දැක්කහම අර මත්පැන් බොණ්ඩ කැමති කෙනෙකුට ඒ මත්පැන් වල සුවඳ රස ඔක්කොම තියෙන මත්පැන් වීදුරුවක් තියෙනවා වහදාලා. ඔහු ඒක දැනගත්තා නම් මේක වහදාලා තියෙන්නේ කියලා. ඔහු මත්පැන් වීදුරුව කියලා කියන්නේ නැහැ වහ වීදුරුවක් කියලා කියන්නේ නැහැ වසක් කියලා කියනවා. වීදුරුව දකින්නකොටම ආස්වාදයේ ඉස්සෙල්ලා ඒකේ තියෙන ආදීනව මතුවෙනවා. අපත්‍ය මේක පෙවුනොත් එහෙ මැරෙනවනේ. මේක වහදාලා තියෙන්නේ මේක කාටවත් බොන්න දෙන්න හොඳේ. මේක ඉක්මන් කළා මෙතනින් අයින් කරවන්න ඕනේ. අන්න එහෙම අදහසක් එනවා. නමුත් කවුරු හරි කිව්වොත් අපරාධි මේ මත්පැන් ටික විසි කරන්න හදනවා. මං කොච්චර ආසාවෙන් දින්නේ මත්පැන් වලට කිව්වොත් එහෙම. එයාලා කොහොම හරි උපදේශයක් දෙනවා බොන්න නෑ යන්න එපා මේක. මේක වහ තියෙනවා. අන්න වසදාපු මත්පැන් අපිට කොහොමද අඳුරාගන්නේ? මේ වගේ ආදීනව සහිත ආස්වාද අඳුරගන්න පුරුදු වෙන්න ඕනේ. මේ බුදුරන් වහන්සේ දුන්න උපමාවක්. ආස්වාද සහිත දෙයක ආදීනවයක් රැඳිලා තියෙනවා. මත්පැන් වල වාදි දැම්මා වාගේ. මේක දැක්කදාට ආස්වාදී දෙවෙනි කරලා ආදීනවේ ඉස්මතු වෙලා පේන දවසක් එනවා. ආවර්ජනා කරගෙන යනකොට. අන්න එදාට ආස්වාදීම ගිහිල්ලා හිටන් ආස්වාදී දැක්කහම අර ආස්වාදී වහලා තිබිච්ච දුක දැන් පේන්න පටන් ගන්නවා. ඒ දුක වැහිලා තියෙන්නේ ආත්මාර්ථකාමීත්වයෙන්. ආත්මාර්ථකාමීත්වය කියන්නේ ආත්මලාභයෙන්. මම කරගන්න මගේ කරගන්න ඒවට තියෙන කෑදරකම් වලට බැඳිලා ඒ නිසා ඇතිවෙච්ච ආත්මලාභය නිසා ඒකේ වැරදි පේන්නේ අන්න දැන් ඒක ආත්මලාභය විදිලා ගියාම ඒකේ යථාර්ථය පේන්න පටන් ගන්නවා හැඟවිලා තිබිච්ච යථා දුක ඒතකොට දකින්නවා ඉතින් ආර්යෝ දකින්න දුක ලෝකයා දකින්න සැප ලෝකයා සැපයි කියන ඒවා ආර්ය දුකයි කියලා දකින්න දවසක් එනවා එදාට දුක්ඛ ආර්ය සත්‍යය දකින්නේ සාමාන්‍ය ලෝකයා දුකයි කියලා දකින්න ඒවා නෙමෙයි ආර්යෝ දකින්නේ. දුක්ඛ සත්‍ය වශයෙන්. ලෝකයා සැපයි සැපයි කියලා වදාගන්නේ මහා දුක් ගොඩක් ගිනි ගොඩක් කියලා දකිනවා. එහෙම දවසක් එනවා. අන්න ඉදාර තමයි ආර්යෝ දකින්න දුක දකින්නේ. ඒක ආර්ය ප්‍රඥාවර ගෝචර දෙයක්. දුක්ඛාරි සත්‍ය කියන්නේ ඒක. අපි එතෙන්ටපත් වෙන්නේ නැතුව මේ ලෝකේ දුකයි දුකයි කියලා අපි නිගමනය කරලා තියෙනවා. අවිද්‍යාවේ නිගමන. අවිද්‍යාවේ නිගමන පස්සේ යන්න බෑ. දැන් ඇහුවොත් එහෙම ගෙට දාලා උඹට කණ්ඩ ගෙනත් දෙන්නම්. ඔන්න වැසි කිරියත් ගේ ඇතුලේ තියෙනවා, නාණ්ඩක් තියෙනවා ඇතුලේ. ඔහිටහන් ඇතුලට එලා. උඹට යන්න බෑ මේ මිදුලෙන් එහාට කොහාටවත්. පාඩුවේ හිටහන්. කණ්ඩ වෙලාවට ගෙනත් දෙනවා. හැබැයි කතා කරන්නවත් නෑ උඹේ කළා. අලු පාඩුවක් තිබුණොත් ගෙනත් දීලා මාත් යනවා. ඔහොම එහෙට කොටුලතේ නිවාසාලාසිය කියන එකක් එහෙම ආවොත් එහෙමකද කියන්නේ? අඬ අඬ ඉන්නවා මට වෙච්ච දෙයක් මම මොන කර්මයක් කරාද මොන පාපයක් කරාද මට මේක වුනේ. ආර්යක අනාගාමී වෙච්ච කෙනෙක් එහෙම කොට ගලොත් මොන තරම් සැනසෙලාද මට ආවේ. එයා එහෙම එක ඉන්නවා. මහ දුක්ගොලකින් නිදහස් වෙලා මේක නමගේ වාසනාවක් කියලා එයා කියනවා. ඒතර මොකද මේ වෙනස? ආර්යෝ දකින්න දුක එකක්. ආර්යෝ අනාර්යෝ සැපයි කියලා ගත්ත එක ආර්යෝ දකින්න දුක් ගින්නක් වශයෙන්. අවිවේකයෙන් දකිනවා. ඒක විවේකයක් කියලා දකින්නේ ආර්ය විවේකයි කියලා දකින්න එක අනිකයට මහා දුක් දුක් වලක් හැටියට පේනවා. අවිවේකයි. තනියෙන් ඉඳ වුණා හිරාලාසිය දැම්මා වගේ පාළුවේ ඉඳ බෑ. ඒ ඔකම විවේක නිසිරිත කෙනාට සතුටක්. පුතත්ජන ලෝකයට අවිවේකය. ඒක ඒක යට කැමති එකක් නෙමෙයි. අප්‍රියන් හා එක්වීමක්. ආර්යයන්ට ඒක ප්‍රිය එක්වීමක් වෙනවා. මෙන්න මේ විදිහ ආර්යයන්ගේ ස්වභාවය දැක ගන්න හරි අමාරුයි අනාර්ය මානසිකත්වයේ ඉඳලා. ඒක නිසා අවිද්‍යාව දුරු කරගන්න යමක් කළ යුතුද? ඒ සාත්ව කරගෙන යන්න ඕනේ. ඒතර ප්‍රඥාව පහළ වෙච්චාම Tamanට තේරෙන්න පටන් ගන්නවා පෙර නොවැසු විරු සත්‍යය. කල්තියා දුක ගැන කියන්න එපා කිව්වේ ඒකයි. දුක ගැන කිව්වර තේරෙන්නේ ආර්යෝ පෙන්න දුක දකින්න බෑ. මාර්ගය පෙන්වා දෙන්න ඕනේ දකින්න. ඒකයි කාරණේ. දැන් මේ රාගයන්ගෙන් අහක් වෙන හැටියට වෙනම සතරාකාරයෙන් දැකීම. රාගය සහ රාග සමුදය, රාග නිරෝධය, රාග නිරෝධ මාර්ගය. ඒක අතේ දකින්න ක්‍රමෙමයි. දැක්කා වෙන්නේ දැනගත්තා වෙන්නේ ওই ටික දැනගත්තාම. ඉතින් රාගය කියන්නේ මොකද්ද? රාගය කියන්නේ මොකද්ද කියලා විඳීම නෙමෙයි මේ කියන්නේ. රාගයේ ස්වභාවය ප්‍රඥාවෙන් දකින්න ඕනේ. එතකොට රාගය ගින්නක් කියලා වැටහෙනවා. රාගයේ සැපක් හැටියට නෙමෙයි වැටහින්නේ. සැපක් වෙන්නගෙන යන මලවුගුලක් කියලා අපි ඉඳ පටන් ගන්නවා. රාගයේ ස්වභාවය. ඒකට කොටු වුණාට පස්සේ මලවුගුලකටයි කොටු වෙන්නේ කියලා දකිනවා. රාගය කියන්නේ හොඳ එකක් නෙමෙයි කියලා දකිනවා. අන රාගය කියන්නේ මොකක්ද කියලා දකිනවා. රාග සමුදය දකිනවා. රාග සමුදය අවිද්‍යාව බව දකිනවා. අවිද්‍යාවෙන් නොදන්න නොවටිනා දෙයක් වටිනවා කියන මුලා නිගමනයක් කරගන්නවා. එහෙම නිගමනයක් කරන මේ පාතේ හිතන කියන ක්‍රම වැඩ පිළිවෙලට බහිනවා. ඒකෙන් රාගය වර්ණනා කරනවා. රාගය හොඳ එකක් කියලා නිගමනය කරනවා. මෙන්න මෙහෙම කරනකොට මොකද වෙන්නේ? රාග සමුදේ ඒකයි. යලි යලි රාග හිත ගොඩ නැගෙනවා. රාගයෙන් මිදෙන්න බෑ. එහෙනම් ඒකේ ආදීනව මෙනෙහි කරලා වෙන්වීමේ ආනිසංස වෙනෙහි කළොත් ඒක මාර්ගයේ රාග නිරෝධ වුණොත් සැනසෙilla. රාගය නිසා හටගන්න යම්තා ගිනි ඇද්ද? රාගයේ නැති තැන ඒ ගිනි නෑ. රාගය පහළ වෙන්නේ නැත්නම් රාග නිරෝධයි. රාග නිරෝධ නම් ශාල්ග ගිනි නිරෝධයි. එතන නිවීම සැනසීම. ඒක තමයි නිවන් සුවය. අන්න ඒ විතර අපි දකිනවා වෙන්වීම මේ දෙකම දකිනවා. රාග ගින්න දකිනවා වෙන්වීමේ සුවේ දකිනවා. මේ දෙක සිහි කරනකොට ආදී ඇසුරේ ආදීනවත් වෙන්වීමේ ආනිසංසත් දකිනකොට අන්න එතෙන්දි මොකද වෙන්නේ? අපි පිළිටනවා නිවන් මගයි තියෙන්නේ. නැත්නම් රාග නිරෝධ කරන මාර්ගයේ පිළිටන්නේ ඒකයි. ඒ ඒ ටික යලි යලි ඇසුරු කරනකොට අපි පිහිටන්නේ ආර්ය මාර්ගය තුලින් නිවනේ. ප්‍රඥා පහළ වෙනවා. ප්‍රඥාවෙන් තීරණයක් දෙනවා රාගයේ ගින්නක්මයි. දකින්නකොටම රාගයේ ආස්වාද වශයෙන් ඊට පස්සේ දැනෙන්නේ ප්‍රඥාවෙන් නිගමනේ දැන් ඉන්නේ. ප්‍රඥා පහළ වුණාට පස්සේ. අවිද්‍යාව තියෙන තාකල් ආස්වාදයක් නම් තියෙනවා රාගේ හොඳයි ඒ උනාට විඳින්න ගියෝ බයනකයි. බොහොම අමාරුවෙන් තමයි දැන් වලක්කාගෙන ඉන්නේ. ඇත්ත දැක්කට පස්සේ රාගය කියන එක හොඳයි කියන මාත්‍රියකටවත් එහෙම හිතක් ඉන්නේ නැහැ. ඒක ගිනි බවම දකිනවා. ඒ ඉතින් ප්‍රඥාව වැඩිච්ච කෙනාගේ ලක්ෂණය. ඉතින් ක්‍රමේ ওই ක්‍රමයටයි දකින්නේ. ආදීනව දකින්න එක ක්‍රම දෙකක් තියෙනවා මේ කාලේ වැහිච්ච ක්‍රමයක් තියෙනවා. හැම කෙනෙක්ම දකින්න ආදීනවයක් තියෙනවා. ඒ ආදීනේ තමයි ලෙඩ හැදෙන ඒවා, රිදෙන ඒවා, කැඩෙන ඒවා, බිදෙන ඒවා. ඒ නිසා ඇති වෙන පාඩු මෙහෙම දේවල් අරගෙන අපි ආදීනව සංඥාවෙන් ගන්නවා. හැබැයි වැහිච්ච ආදීන සංඥාවක් තියෙනවා මේක පොත්වල නැහැ. මේ ආදීනව සංඥාව දකින්ද පරිච්ඡ සමුපාදයේ දකින්න ඕනේ. ආදියේ සිද්ධ වෙච්ච කාරණා නමයක් මුල් කරගෙන ඇති වෙන ප්‍රතිඵලයක් තියෙනවා. අන්නේ ආදියේ සිද්ධ වෙච්ච නමේ දකින්න ඕනේ. හැබැයි මේක පොතේ නැති නිසා මට බැනුම් අහහරි කමන්නේ පොඩ්ඩක් හිතලා බලන්න. සමහරවල්ලාට පොතේ නැති ඒවා කියනවා බොරු බණ කියනවා කියලා මට බැනලා ලියුණුත් ඒවලා තියෙනවා. ඒත් කමක් නැහැ මං තරහ නැහැ. නම පොඩ්ඩක් හිතලා බලන්න මේ ක්‍රමී. බුදුරන් වහන්සේ ධර්ම දේශනා කළේ පොතකට වහල් වෙන්න නෙමෙයි හිතලා බලන්න යථාර්ථයක් තියනවාද කියලා. මොකද සමහරලාට තියෙන යථාර්ථයන් බාහිර විවිධ හේතු නිසා වැහිලා යන්න පුළුවන්. වැහිලා ගියාට පස්සේ ඒ උදෙසා දෙන්නා වූ යම්කිසි අර්ථයක් තියෙනවා වෙනස් වෙලා ලියවෙන්නත් පුළුවන්. ඒ නිසා පෙන්නනවා අනස්සාසික බ්‍රහ්මචර්යාවක් කියලා පොතේ තියෙන එක පිළිගන්න එක. සමහරලාට හරියන්න පුළුවන් ඒක බොරු තියෙන්න පුළුවන් කියලා කියනවා. විමර්ශනය නොකළොත් ඒක වෙනවා. ඉතින් විමර්ශනය කරන්න පුරුදු වෙන්න ඕන කියලා පෙන්නනවා. ඉතින් අන්න ඒක දකින්න ඕනේ. ඔය කියන ආදී නවයේ මොකද්ද? ගැනලා වරන්න පටිච්චසමුපාදයෙන් ආදීන් ආපු නවයා. අවිද්‍යා සංකාර විඥාන නාම රූප සලආයතන ස්පර්ශ වේදනා තණ්හා උපාදාන ආදීන් ඕකට ආවට පස්සේ නවවෙනි එකට හයිනවා භවය ආදී නවයක් නිසා හට ගන්නවා භවයක් ඔන්න භවයක් හටගත්තොත් ජාතියෙන් මිදෙන්න බෑ. ජාතියේ මුල භවය. ආදියේ නවයක් නිසා ගොඩනැගිච්ච ප්‍රතිඵලයක් තියෙනවා උපාදානීය කියලා. මෙන්න මේ උපාදානීය තමයි දකින්න ඕනේ ආදී නවේ. ආර්ය වෙන්නම් දකින්න ඕනේ ඕක ලෙඩ හැදෙන එක දැකලා මදි. ඒ මුල මේ පැවැත්ම දුකයිනි කියලා දැනගන්න මුල් කාරණේට ඒක දැනගන්න එක වටිනවා. හැබැයි ආදී නවය උපාදානෙ දිනකන් ආවේ ප්‍රියමනාප වස්තු වල්ලාගෙන. අවිද්‍යාවෙන් බැසා තීරණයක් මේ ලෝකේ ප්‍රියමනාප හොඳේ වගේ නිගමනය කරලා. අන්න ඊ කත්ත නිගමනයේ නිසා තණ්හාවෙන් උපාදානයක් ඇති කරගත්තා. උපාදාන ඇති කරන්නේ අකමැති දෙන්නේ මේ කැමැති දෙයට. මෙන්න මේ උපාදානයක් ඇති කරගත්තාම ආදී හැඩගත නවය සම්පූර්ණ වුණා. උපාදානයට ආවොත්. අන්න ඒතර මොකද වෙන්නේ? ආදී නවයක් ආපු නිසා තමයි මට මේ මෙහෙම බවක් හිතේ හටගත්තේ. හිත කාවුක බවටපත් උනේ. යන හිත ද්වේෂ සහගත බවටපත් වුණා. දැන් මම කොටු වෙලා. මනස දූෂ්‍ය වුණා. ඇලීමෙන් හෝ ගැටීමෙන් මුලා වෙයි. යම් කිසි ප්‍රතිඵලයක් පාප ප්‍රතිඵලයක් ලැබුණාද මම ඒකට කොටු උනානේ මේ ආදී නවයක් නිසා. මෙන්න පරිත්‍යාසම්පාදී ආදී නවයේ දැකනා. මේවා හොඳයි කියලා ඊට හොඳව හොයන්න ගිහිලා ඇලෙන ගැටෙන තත්ත්වෙටපත් වුණා. මගේ මනස ගතිය වෙනස් වෙලා ගියා. ගතිය තිරිසං වුණා, යක්ෂ වුණා, නිරේ ගතිය ආවා. දුගතියේ හේතුකාරකයෙක් වුණා. මොකක් නිසාද? ඒ භව අදාගත භවය අනුව ඒ බවක් හැදිච්ච නිසා මට જાතියෙන් බේරෙන්න බෑ දැන් බව නැති කරගන්නකම්. බව නිරෝධ කළොත් නිවන. එහෙනම් ආදී නවය අයින් කරන්න ඕනේ. ආදී හටගත නවයේ තේරුම අරන් එකින් එක අයින් කරගුවාම ආනිසංශයක් හම්බ වෙනවා. ආනිසංශ කියන අපි හිතා ඉන්නේ හොඳ සැප සම්පත් වලට ආනිසංශ කියනවා කියලා. නිස කියන්නේ අපි ඇසුරු කරන එක. ආනිස කියන්නේ ඇසුරු නොකරන එක. ඇසුරු කරන අංශයේ ලෝකය. ඒකෙන් අත්තරින් නොඇලීම ඉදී කියලා පස්සේ ඇසුරු නොකරන අංශයේ නිවන. නිවනේ කවදාත් ලෝකේ ඇසුරක් නැහැ. ඇසුරු කරන්නේ ඔක්කොම අත්හැරපු තැන නිවන. ආනිසංශයේ නිවන. එන ආදී නවයෙන් දකින්න ඕනේ ලෝකේ දුක. ලෝකේ හැදෙන හැටි. ලෝකෙන් එතර වීමෙන් ලබන නිවනේ සැනසෙලා දකින්න ඕනේ ආනිසංශය. මෙන්න මේ ටික තමයි ආර්ය මාර්ගය කියන්නේ. ඔය ලෞකික සහ ලෝකෝත්තර දෙකක්. අර අපි ඉස්සෙල්ලා කිව්වේ ලෞකික එක. ලෙඩ හැදෙනවා, දුක් වෙනවා, කරදර එනවා, ඒ ආදී වශයෙන් බඩිකින්නේ ඉඳ එනවා, මැසි මදුරුව කනවා. ඉතින් මේ ආදී ඒවා ආදීන වේ. ඒ ලෝක සම්මතිය. ආනිසංසය. ඒව නැතුව ඉන්න තියෙනවා සුඛෝභෝගීව ඒක ආනිසංසය. දිව්‍ය ලෝකෙකින් එහෙම උපදිනවා නම් ඒව ආනිසංසය. ඒ ලෞකික වශයෙන්. ලෝකෝත්තර ධර්මයේ ඊට වඩා ගැඹුරුයි. ලෝක ධර්මයේ ওই සැපයි සැපයි කියන ඒවා පස්සේ ගිහිලා හදාගන්න උපාදානයක් ඇද්ද? ඒක ආදීන වේ. ඒ නිසා ඇතිවෙනා දුකේ මිදීමක් ඇද්ද? ඒ ඇසුර කිරීමේ ආදී දුක දැකලා, ඒකේ තියෙන අවේද දැකලා, ඒකෙන් අත්තරින් වැලි මිදී ගියාම ලැබෙන්නේ ආනිසංසේවත් නිවන. නිවන සැනසෙනවා කියලා දකින්නවා, ආදීන වේ ලෝකේ කියලා දකින්නවා. මෙන්න මේ ටික දැක්කහම ආර්ය මාර්ගයේ පිරෙනවා, ආර්ය අෂ්ටාංගික මාර්ගය හැදෙන්නේ උතන නිවන් දකින්න. ඔක ඉතින් කෙටියෙන් හතර ආකාරයේ බෙදෙන හැටි දකින්න ඕනේ.